සත්‍ය කියලා කියන්නේ. කියලා අන්න දුක්ඛ සමුදය ගැන මෙන්න මේකයි කියලා මත දැක්වීමක් වෙනවා. ඒක තමයි පරියත්තිය. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් කල යුත්තේ කොමක්ද? දුකට හේතුව සම්බන්ධයෙන් පිහිටිය යුත්තේ කෙසේද? ප්‍රායෝගිකව කරන්න තියෙන්නේ මොකක්ද? දුක්ඛ දුක්ඛ සමුදය සම්බන්ධයෙන්. පහතබ්බම් කියලා කියනවා. මේක නම් අපිට කරන්න තියෙන්නේ ප්‍රහාණය කිරීමක්. අයින් කිරීමක්, ඉවත් කිරීමක්.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 මේ වෙලාවේ තියෙන සිසිලසක් කියලා ඔන්න එතන තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීමක් අවබෝධ කර ගැනීමක්. මේ පොතෙන් බලලා නෙමෙයි තමා වශයෙන්ම තමාම මේ කටයුත්තේ යෙදලා තමාම ඍජු අත්දැකීමක් ලැබීමක්. ඍජුවම අත්දකිනවා. ඍජුවම අවබෝධ වෙනවා. මේකට තමයි තද ගතිය කියලා කියන්නේ. මේක තමයි රළු ගතිය. මේ රළු ගති තියෙනවා. උණුසුම් ගති තියෙනවා. සිසිල් ගති තියෙනවා. මට මේ මොහොතේ දැනෙනවා. මේ මොහොතේ මට වැටහෙනවා. මේ මොහොතේ මට ප්‍රකට වෙනවා.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 බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ ඒ සතිපට්ඨානය විස්තර කරන්නේ කොහොමද? ඉදබික්ක මේ බික්කු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මෙන්න මේ දැන් දුකක් තියෙනවා. ඒක තේරුම් ගන්න. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. ආ මේ තියෙන දුක්ඛ සමුදයක්. දුකට හේතුවක්. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. ආ මේ තියෙන දුක නිරුද්ධ වී යාමක්, දුක්ඛ නිරෝධයක්, දුකින් තොර බවක් කියලා තේරුම් ගැනීමක්.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 අර තද වීම, රළු වීම, සෙලවීම, චලනය වීම, උණුසුම් වීම, සිසිල් වීම නා තමයි දැනෙන්නේ. එතකොට එයා මේ තියෙන තද ගතියක්, මේ තියෙන උණුසුම් බවක්, මේ තියෙන සිසිල් බවක්, තද වීමක්, තද වීම රසක්, තද වීම ක්‍රියාවක්. ඉතින් මේ විදිහට තමයි එයා දකින්නේ. එයාගේ දෘෂ්ටි කෝණය හරි වෙනස්. ඒක මේ එයා මගේ තදවීමක්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 එතකොට මේ දැන් කතා කරන්නේ තවත් ගැඹුරක්. එතකොට අපි අර එදිනෙදා සාමාන්‍යයෙන් අපි රැල්ලට අහු වෙලා තණ්හාව ඔස්සේ තණ්හා පෝෂණය කරමින් තණ්හාවේ වහලෙක් වෙලා යන රැල්ල වෙනුවට තණ්හාවක් හඳුනාගෙන එය ඉවත් කිරීමක්. එහෙම තවත් ගැඹුරක්. ඉතින් එතකොට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 දරුවෙක් හිටියට මොකද දරුවා තාම ඉස්කෝලේ යන්නේ ඉස්කෝලේ දැම්මට පස්සේ තමයි හොඳ ඉස්කෝලේකට දාගත්තට පස්සේ තමයි මට සතුටු වෙන්න පුළුවන්. ළමයා ඉස්කෝලේ ගියාට ප්‍රමාණවත් නැහැ. දරුවා පන්තියේ පළවෙනියා වුණාට පස්සේ තමයි මට සතුටු වෙන්න පුළුවන්. පළවෙනියා වුණත් මදි. දරුවා ශිෂ්‍යත්ව පාස් වුණාට පස්සේ තමයි මට සතුටු වෙන්න පුළුවන්. දරුවා ශිෂ්‍යත්ව පාසලත් මදි මට තියෙන ලොකුම ඉස්කෝලේට ප්‍රසිද්ධම ඉස්කෝලේට ගියොත් තමයි මට සතුට වෙන්න පුළුවන්. දරුවා විශ්වවිද්‍යාලෙ ගියොත් තමයි මට සතුට වෙන්න පුළුවන්. දරුවාට හොඳ තැනකින් විවාහයක් කර දුන්නොත් තමයි මට සතුට වෙන්න පුළුවන්. දරුවාටත් දරුවෙක් ලැබුණොත් තමයි මට සතුට වෙන්න පුළුවන්. පින්වත් අපිව දිගට දිගට තණ්හාවෙන් මෙහෙවනවා. තණ්හාවෙන් අපිව ඇදගෙන යනවා.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 හිතේ තියෙන තණ්හාව තේරුම් ගැනීමක් ඒ නිසා පැන නගින යම් දුකක් තේරුම් ගැනීමක් එහෙම අපිට කරන්න සිද්ධ වෙනවා. ඒතකොට යම් වෙලාවකද අපි අපේ හිතේ තණ්හාව පෝෂණය කිරීම වෙනුවට තණ්හාව අතහැරලා දැම්මොත් තණ්හාව දැකගත්තොත් දැන් මේ වෙලාවේ හිතේ ආශාවක් පහළ වෙලා තියෙනවා. එනවා හිතේ කෑදරකමක් තියෙනවා. මෙලා හිතේ කැමැත්තක් තියෙනවා.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 එක ළඟ තියෙන්නේ කියලා අපි කිව්වොත් ඒක හොඳින් තේරුම් ගැනීමක් එක් අනුපස්සනාවක්. අර දුක්ඛ නිරෝධ සත්‍යයයි දුක්ඛ මාර්ග සත්‍යයයි තේරුම් ගැනීම තවත් අනුපස්සනාවක්. වශයෙන් ওই විදිහට අනුපස්සනා දෙකක් වශයෙන් උත් ද්වේතානුපස්සනා සූත්‍රයේදී බුදුහාඳුරෝ පෙන්වනවා. දුකයි දුකට හේතුවයි එක අනුපස්සනාවක්. දුක්ඛ නිරෝධයයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි නැත්නම් මාර්ග සත්‍යයයි තව අනුපස්සනාවක්. මෙන්න මේ යුගල දෙකක් වශයෙන්